නිවන් මඟ ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාව සිදු කිරීම සඳහා මේ වැඩම කළ පූජ්‍යපාද උඩුදුබ්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා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 නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු චත්තාරී සාය ආකාරේ අනුලෝමිකං කන්තිං පටිලබති චත්තාරී සාය ආකාරේ සම්මත්ත නියාමං උක්කමති තී සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපේ මානසිකාරය සකස් කර ගැනීම සඳහා අපි අවශ්‍ය කරන සියලු වැඩපිළිවෙල සකස් කර ගන්න ඕනේ. මේ අසාර වූ ඊටාම දුක්ඛිත ස්වභාවයකට පත් වෙන්න හේතු වෙන නිබඳව නිරතුරුව පීඩා විඳින්න සිද්ධ වෙන සංස්කාරයෙන් අත මිදෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදය භාවිතයට ගන්න ඕනේ. ඒ ක්‍රමවේදය භාවිතයට ගන්නේ නැතුව සංස්කාරයෙන් අත මිදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇත්ත తত্ত্বය තේරුම් ගන්න ඒක පිරික්සන්න ඕනේ. ඒකේ ඇත්ත తত্ত্বය විමසන්න ඕනේ. විමසන්නේ නැතුව ඒකේ ඇත්ත తত্ত্বය තේරෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයේ අත తত্ত্বය තෝරාගත්තේ නැත්නම් අපිට හැම වෙලෙම රත් වීම, දැවීම, පිච්චීම ආදී වශයෙන් නොසන්සුන්කම් අපේ සිත්වල හරියට අපහසුකම් ඇති වෙනවා. එහෙම ඒවා නැද්ද කියලා මේ වෙලාවෙම හිතලා බලන්න ඕනේ. මං කැමති රූප මගේ ඇහැට පේන මානෙන් මොහොතකට අයින් වෙද්දී මම බොහෝ කැමති රූප තියෙනවා. ඒවා මගේ ඇහි පේන මානෙන් මොහොතකට අයින් වෙනකොට. මං කැමති ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ ආදරය ආදී ධර්ම මගේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන සීමාවෙන් මොහොතකට අයින් වෙනකොට මොකද වෙන්නේ? නේද? ඇතුළ ඇතුළ ධන ගතිය ඇතුළ රත් වෙන ගතිය ඇතුළ පිච්චෙන ගතිය. ඒ ගතියෙන් පීඩාව තියෙනවද නැද්ද? එතකොට මම කැමති දේවල් මගේ ළඟ හැම වෙලෙම තියාගන්න පුළුවන්කම තියෙනවද? බෑ. එහෙනම් කොහොමත් අපි මේ ලෝකයේ තියෙන දේවල් එක බැඳීමක් කියන එකක් තියුණොත් නේද? ළඟ තියාගන්න බෑ තිබ්බ විදිහටම තියාගන්න බෑ කියන වෙනස් වෙනවා කියන එකයි. එහෙනම් බැඳීමක් කියන එකක් ඇති කරගත්තේ වෙනස් වෙන දෙයක් එක්කයි. එහෙනම් අනිවාර්ය දුකක් උරුම වෙනවද නැද්ද? අනිවාර්ය දුකක් උරුම වෙනවමයි. ඉතින් එහෙනම් මේකෙන් අයින් වෙන්න මේ හුඟක් තැන්වලදී අපිට තියෙන ලොකු ගැටලුව තමයි බුදුරජාණන් වහන්සේ මේ දුක ගැන කතා කරේ ඇයි? නේද මේ ඉතින් ඔය කාලා බීලා ඇඳලා ඔන්න ඉන්න එක තියෙන්නේ මරණකම් නේද පුළුවන් විදිහකට ඉන්න එක තියෙන්නේ මොකද මේ දුක් දුක් දුක් කී කී ඉන්නවට වැඩිය හොඳ නැද්ද? නේද? දුකයි දුකයි අයියෝ දුකයි එපා වෙනවා මේක හරියන්නේ නේද මැරෙනවනේ කියලා නේද අහන්න අමිහිරි දේවල් වගේ හැම වෙලේම ධර්මයේ තියෙන වග අපිට දැනෙනවා. ඒකෙන් අපි ධර්මයට කැමති නෑ. ඕන් කෙටියෙන් කියනවා නම් එහෙමයි. නේද? තරුණයත්වෝ විශේෂයෙන් ධර්මයට කැමති නෑ. කැමති නැත්තේ මොකද? ඕක මරණය ගැන කතා කරනවා, අසුබය ගැන කතා කරනවා, දුක ගැන කතා කරනවා. නේද? ඒකින්ද කැමති නෑ. බුදුරජාණන් වහන්සේ කතා කරේ ඕකේ අනිත් පැත්ත. සැප ගැනයි කතා කරන්නේ. හරිද? දුක් නැති කර ගැනීම ගැනයි කතා කරන්නේ. හරි. වැඩියෙන්ම කතා කරේ දුක් නැති කර ගැනීම ගැන. මේ බලන්න මේ චත්තා චත්තාලී සාකාර භාවනාව ගැන සඳහන් කරන 40 ආකාරයක මෙනෙහි කිරීම මොකටද? අනුලෝම ශාන්තිය පිණිසයි කියලා සඳහන් වෙන්නේ. අනුලෝම ශාන්තිය කියන්නේ ශාන්ත භාවය. අපිට උදේ ඉඳන් හවස් වෙනකන් අසාන්ත ගතියක් තියෙනවා හරි ජීවත් වෙන හැම වෙලේම නැගිට වෙලාවෙ ඉඳන් මේ කැමති දේවල් දැකීමේ කුතුහලයකින් ඉන්නවා කැමති දේවල් ඇසීමේ කුතුහලයකින් ඉන්නවා කැමති දේවල් විඳීමේ කුතුහලයකින් විතරක් නෙවෙයි හෙලීමකින් ඉන්නවා මම හැම වෙලේම හොයනවා ලස්සන රූප හොයනවා නේද වටේ පිටේ හැමතැනම හොයනවා හොයනකොට හම්බුනොත් බලාගත්තත් ඒ බලාගෙන ඉතින් ඉන්නවා දැන් අහු වුණා වගේ නිකන් ඒකට හරි හරියට පහනකට අහුවෙච්ච පළඟැටියෙක් වගේ ඒක බෑනේ ඉතින් එතනින් අයින් වෙන්න උවමනාව තිබ්බත් බෑ. ඉතින් ලයිට් එකකට ඇවිල්ලා ඉන්න සතෙක් ගත්තොත් ඒක වටේම කැරක් කැරක් ඉන්නවා වගේ ලස්සන රූපයක් දැක්කම ඒක වටේ කැරක් කැරක් ඉන්නවා. ගැලවෙන්න උවමනාව තිබ්බට ගැලවෙන්න බෑ. හරි? ඉතින් මෙන්න මේ විදිහට හොයනවා හැම වෙලේම ගවේෂණශීලීව හැම වෙලේම නොසන්සුන්ව හැම වෙලේම යමක් හොයමින් ඉන්න ගතියක් අපේ තියෙනවා. හරි නොසන්සුන් ඒකින්ද හරියට නොසන්සුන් විවේකයක් නැහැ හොයන්න ඕනේ පාර තොටේ හොයන්න බැරි වෙනකොට හොයාගන්න බැරි වෙනකොට දැන් අලුත් එක්කුත් හොයාගෙන තියෙනවා නේද අතේ කොටුවක් තියෙනවා ඒක හූර හූර හොයනවා නේද ඒකත් හූර හූර හොයලා ඔන්න කැමති දෙයක් හම්බුනම ඒක දිහා බලාගෙන ලෝකෙම එහෙමයි නේද වැඩිපුර පිරිසක් දැන් අතේ තියෙන දුරකතනය හූර හූර හොයන ගතියක් තියෙනවා නේද? ඉතින් ඒකට අහු වෙනවා. වැදගත් වැඩ ඔක්කොම පැත්තකට. එකම දේ කීසරයක් බැලුවද? එකම දේ කීසරයක් ඇහුවද? කෝ ගැලවෙන්න උවමනාව තියෙනවා. නෑ මම අද නම් ආයේ මේ වැඩේ කරන්නේ නෑ කියලා තීරණ ගත්ත වෙලාවල් ඇති වුණ තරම්. ඒ වුණාට සැඩ පහරට අහු වුණා වගේ ආයේ එතෙන්ටම යදලා යන්නේ. එතෙන්ටම යදලා යන්නේ. නේද? මේ තමයි නැතුව ඉන්න බැරිකම නැතුව ඉන්න බැරිකම ඒ නැතුව ඉන්න බැරි ඇයි? නැති වෙනකොට ඇතුළ රත් වෙන, දැවෙන, පිච්චෙන ගතියක් තියෙනවා. මට මේ ලෝකය හමුවේ ශාන්තව ඉන්න බෑ. ලෝකය හමුවේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හමුවේ ශාන්තව ඉන්න බෑ. මගේ හිත ශාන්තව ඉන්න ලෑස්ති නෑ. නේද? එයා මාව තල්ලු කරගෙන මාව අභිබවා මගේ තීරණ අභිබවා මාව නොයේකුත් තැන්වල ඇදගෙන ඇදගෙන ඇදගෙන යනවා. ඒ හැම තැනකදීම මට හැබැයි ලැබෙන ප්‍රතිඵලය ඉවරක් වෙන දෙයක් නම් නෙවෙයි. ඉවරක් වෙන දෙයක් නෙවෙයි. අද දවසේ සතුටු වුණාද හෙටත් ඕන වෙනවා. හෙට දවස් සතුටු වුණාද අනිද්දාත් ඕන වෙනවා. මේක ඉවරක් නැති තැනකට මගේ හිත මාව ඇදගෙන යනවා. නමුත් මට ගැලවෙන්න බෑ. නේද? අන්න ඒ ගලවන්න නම් යම්කිසි ක්‍රමවේදයක අවශ්‍යතාවයක් තියෙනවා අපි පින්නත්. හරිද? නිකම් බෑ. කොහොල් ඇඟුලිය කැළුණා වුණත් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවා. එහෙන් මෙහෙන් ඇඟුලුවට ගැලවෙන්න බෑ. නේද? ඒක ගලවන්න කොහොල් ඇවල ඇලෙන්නේ නැති මොනව හරි දාන්න ඕනේ. නේද? භූමි තෙල් හරි පොල් තෙල් හරි මොනව හරි දාලා තමයි වැඩේ කරන්න ඕනේ. නේද? ඒ වගේ ඇලෙන තැනට නොඇලෙන්න නම් මොනවා හරි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕනේ. අපි ඇලෙන්නේ රූපයේහි වේදනාවෙහි සංඥාවෙහි සංකාරෙහි විඥානෙහි කියන පංච උපාදානස්කන්ධෙයි හරිද ඔය ලස්සන රූපවල ඇලෙනවා ලස්සන රූපවල ඇලෙන්න හේතු වෙන්නේ ලස්සන රූප දකිනකොට අපේ මේ ශරීරය කියන්නේ බෙර ගෙඩියක් වගේ බෙරයක් කියන්නේ මොකද්ද බෙරේට පොල්ලෙන් ගහනකොට තමයි කෝටුවෙන් ගහනකොට තමයි සද්ද එන්නේ ඒ වගේ ඇහැට ලස්සන රූපයක් වදිනකොට උපදින පෙනීමේ දැනීමත් එක්ක සතුටක් උපදිනවා අපේ හිතේ. ඒක හැදෙන එකක්. නේද? සැප වේදනා හැදෙනවා අපේ සිතේ. අපේ ඉන්ද්‍රියන් අරමුණු ඉන්ද්‍රියන් වල සැප වේදනා හැදෙනවා. ඒ වගේම දුක් වේදනා හැදෙනවා. ඉතින් දුක් වේදනා හැදෙනවට අපි කවුරුවත් කැමති නෑ. සැප වේදනා හැදෙනවට අපි නේද? ඒකින්ද හදාගන්න උත්සාහ කරන හැම වෙලේම. අන්න ඒ සැප වේදනාවේ තමයි මේ ඇලෙන්නේ. එහෙනම් සැප වේදනා අදා ගන්න අපි උත්සාහයක් ගන්නවා. අන්න ඒක තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට නොයේකුත් දේවල් හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඒවට කියනවා සංඥා කියලා. මතක තියෙන දේවල් වලට අනුව මේක මේක මේක මේක මේක මේක කියලා හඳුනා ගන්නවා. ඊළඟට ඒ හඳුනා ගැනීමත් එක්ක ඒවා කෙරෙහි ඇතිවන කැමැත්ත, අකමැත්ත, ප්‍රිය බව, අප්‍රිය බව, ගිජු බව, කෑදරකම, ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වගේ අන්න ඒවට කියනවා සංස්කාර කියලා. ඊළඟට පෙනීමේ දැනීම, ඇසීමේ දැනීම, විදීමේ දැනීම මේ ඉන්ද්‍රියන් හරහා ඇති වෙන අන්නේවට කියනවා විඥානය කියලා. ඔය පහ ඇරෙන්න මේකේ වෙන මොකක්වත් නැහැ. මෙන්න මේ පහ කෙරෙහි 40 ආකාරයකින් මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙනවා. හරිද? 25 ආකාරයක්ම මේ පංච උපාදානස්කන්ධය දුකයි කියන එකයි. 40 ආකාරයෙන් 25 ආකාරයක්ම පංච පාදානස්කන්ධය දුකයි කියන එකයි පින්වත්නි. හරිද? ඊළඟට පස් ආකාරයක් අනිත්‍යයි කියන ස්වභාවය. එතකොට 40න් 25 ආකාරයක්ම දුකයි කියන ස්වභාවය, පස් ආකාරයක් අනාත්මයි කියන ස්වභාවය, 10 ආකාරයක් අනිත්‍යයි කියන ස්වභාවයෙන් මෙනෙහි කිරීමක් මෙනෙහි කරන්න අපිට තියෙනවා මේ 40 ආකාරයක මෙනෙහි කිරීම. එතකොට මේක පංච උපාදානස්කන්ධයෙන් වැඩි වුණාම ආකාර 200ක් වෙනවා පහෙන් වැඩි වුණාම. හරිද? ඉතින් ඇයි මෙහෙම මෙනෙහි කරන්න වෙලා තියෙන්නේ මේකෙන්? එතකොට 125ක්ම දුක්ඛානුපස්සනාව වැටෙනවා. හරි? දැන් බලන්න ඇයි අපිට මේ වගේ මෙනෙහි කිරීම වල යෙදෙන්න ඕනේ අපේ හිත හිමින් සැරේ මේ දුක් සහිත දුක් ඇතිවෙන්න හේතු වෙන මේ අපේම ලෝකයෙන් හිත විතරක් මුදවා ගන්නයි ඕනේ බය වෙන්න එපා ළඟ ඉන්න අය ඉන්නවා ඒ කට්ටියගේ මේ අයින් වෙලා දුවන්න නෙවෙයි මේ කියන්නේ පිච්චෙන ගතිය රත් වෙන ගතිය දැවෙන ගතිය අපහසු ගතිය අරමුණකට යන්න බැරි ගතිය Tamanට අවශ්‍ය දේ කරගන්න බැරි ගතිය ඔක්කොම තින්නේ වෙන කොහෙටවත් බැඳිලා තද වෙලා හිර වෙලා පිච්චෙන ගතිය හින්දා. ආන්ගේ පිච්චෙන ගතිය නැති කරන්න අපේ හිත වෙනස් කරන්න ඕනේ. මේ බලන්න පොඩ්ඩක්. මට හැමදාම කෙනෙක්ව දකින්න නැතුව ඉන්න බැරි ස්වභාවයක් තියෙනවා. එක කාලයකදී මට එහෙම වෙලා දැන්. එහෙම ඉන්න කාලයක් කියලා හිතන්නකෝ. ඒ කාලේ මතක් වෙනකොටත් පිච්චෙන ගතිය තියෙනවා. දැවෙන ගතිය තියෙනවා. රත් වෙන ගතිය තියෙනවා. ඉතින් මහන්සියලා යන්න ඕන දකින්න. නේද? දැකලා අනිත් පැත්ත හැරිලා එන්න එනකොට පිච්චෙන අඩු වෙලාද? අඩු වෙලාද වැඩි වෙලාද? ආය වැඩි වෙලා. එහෙනම් ගිහිල්ලා තියෙන අඩු කරගන්නද වැඩි කරගන්නද? අපි දන්නේ නැහැ පින්නත් මේක. හරිද? දුක් අඩු කර ගැනීම කියන එක අවශ්‍යයි අපිට. නමුත් අපි අතින් කෙරෙන්නේ දුක් වැඩි වෙන දේවල්මයි. ජරා මරණ ව්‍යාධි ආදියෙන් අයින් වීම ජාති ජරා මරණ ව්‍යාධි ආදියෙන් අයින් වීම ඕනේ. අපි කැමති නෑ මැරෙන එක, මැරෙනවට කැමති නෑ. ව්‍යාධියට කැමති නෑ. ජරා වෙනවට කැමති නෑ. හරි. ඕනේ. නමුත් අපි කරන්නෙම කර්ම රැස් කරන එක. ඒකෙන් වෙන්නෙම ජරා මරණ ව්‍යාධි නැවත නැවත ඇති වෙන එක. ඒ කියන්නේ ලෙඩක් හොඳ කරගන්න උවමනාව තිබ්බට ලෙඩේ වැඩි වෙන ඒවාම කරනවා නම් කවුරු හරි. කවදාකවත් ඒ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. ඒකින්ද මෙන්න මේ වාගෙන් අයින් වෙලා කටයුතු කරන්න අපේ හිත හිමීන් සැරේ මේ තියෙන උගුලෙන් ගලව ගන්න. උගුල කියන්නේ මොකද්ද? අපිට මේ ලෝකේ අර මං ඉස්සලා කිව්වා වගේ සැඩ පහරකට අහු වුණා වගේ තමයි පංච උපාදානස්කන්ධයට අහු වුණා නම් ඉවරයි. හරිද? අහු වුණොත් ඉවරයි වැඩේ. ඒ මොකද අපිව නිකන් තල්ලු වෙලා වගේ ඇදිලා වගේ යනවා යනවා. ඒ මොකද ඒකේ ඇත්ත පේන්නෙම නෑ අපිට. ඇත්ත පේන්නෙම නෑ. ඒක සුවයක් විදිහටමයි පේන්නේ. ඒක සැපයක් විදිහටමයි පේන්නේ. ඒක වැරදීමක්. ආන්ගේ වැරදීම නිවැරදි කරගන්න තුරු හිත සාන්ත වෙන්නේ නැහැ. හරිද? මේ 40 ආකාරයක මෙනෙහි කිරීම සිද්ධ කරනකොට අපි එකිනෙක සාකච්ඡා කරනවා. කරනකොට මොකද වෙන්නේ? හිත ඒ වාගෙන් අත මිදිලා ලෝකේ අනිත්‍ය එරෙද්දී එරෙන්නේ නැතුව අනිත්‍ය පිච්චෙද්දී පිච්චෙන්නේ නැතුව අනිත්‍ය වැටෙද්දී වැටෙන්නේ නැතුව අනිත්‍ය ගිලෙද්දී ගිලෙන්නේ නැතුව ක්‍රමානුකූලව මේ ව්‍යසනකාරී තනින් හිත අතමුදවාගෙන සාන්තව හිත පාත්ත ගන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒකට කියනවා අනුලෝම ශාන්තිය කියලා. හරි? මේක අත්දෙන්න පුළුවන් එකක්. ඉතින් අපි මේ 40 ආකාරයක භාවනාව වර්ධනය කරොත් අනිවාර්යෙන් අත්දෙන්න පුළුවන්. ඒක බුදුහාමුදුරු දේශනා කරලා තියෙන දෙයක්. හරිද? කෙනෙක් කියනවනේ මට සමාධිය නැහැ, මම ශාන්ත නැහැ, මං අදාන්තයි, මම මම කලබලයි, මට මම මෙහෙමයි කියලා අපි ඊටාම අසංවරව නම් අපේ හිත තියෙන්නේ ඒක සංවර කරන වැඩ පිළිවෙලට යන්න ඕනේ ඒක ලෝකයේ ඉන්න උසස් අයගේ ස්වභාවයක් තමන් කැමති කැමති දේ පසුපස්සේ පන්න පන්න පන්න පන්න ඒ දේම ලබා ගැනීම සඳහා උත්සාහ ගනිමින් පොර අල්ලන ගතිය අපේ විතරක් නෙවෙයි පින්නත් ලැජ්ජාවට කාරණාවක් ඒක පිරිසන් සතුටක් තියෙනවා නේද? තිරිසන් සත්වයොත් බලන්න සුනකයොත් පොකුරු ගැහෙනවා. සුනකයොත් මොකද කරන්නේ? නේද? රාග ආදී කෙලෙස් ධර්ම සඳහා මිනිසු කටයුතු කරන ආකාරයටම පොදි ගැහි ගැහි හඹාගෙන යනවා. එතකොට ඒ දේවල් හින්දා සුනකයොත් පොරල්ලනවා. නේද? ඒ අයත් ඒවයින් යම් කිසි වින්දනයක් ලබනවා. එතකොට ඒකේ තේරුම මිනිස්යාට ලැබිලා තියෙන මේ පුංචි හෝ ආස්වාදයක් තියෙනවා නම් ඒ ආස්වාදය ලබන්න එපා කියන එක නෙමෙයි. ඒකද ජීවිතයේ අර්ථය. ඒකද ජීවිතයේ අර්ථය කියලා හිතන්න ඕනේ. ඉන් එහා ගිය යමක් ඔය කියන අනුලෝම ශාන්තිය කියන තැනට පත් වෙන්න මිනිස්සෙකුට ඕනෑ තරම් පුළුවන්කම තියෙන. ඒකට විශේෂ සුදුසුකමක් ඒකට විශේෂ පුණ්‍ය මහිමයක් ඒකට මහා විශේෂ සංසාරගත ලොකු කුසල් කරලා එන්න උන අනේ අපිට නම් ඕක බෑ අපිට ඉතින් කොහෙද එව්වා ඒවා බෝධිසත්වරුන්ගේ වැඩ කියලා මේ ඒකට මේ වෙනම පෙවිච්ච වෙනම පිරිසකට දේශනා කරපු යන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහේ ඉස්සෙල්ලාම කාගෙන් හරි පිං ලක් කෙනෙක්ද පිං නොලක් කෙනෙක්ද කියලා බලා ගන්නවා නේද ඒකල භාවනාවට බහිනවා කියලා දේශනා කරයි නෑ එහෙම එකක් නෑ මහණෙනි මම කුසලයේ වඩන්න කියනවා කුසලයේ වඩන්න කියනවා ඇයි මං කුසල් වඩන්න කියන්නේ ඒක කරන්න පුළුවන් හින්දා බැරි නම් මම කරන්නේ නැහැ. මනුස්ස ජීවිතයක් ලබාගෙන ඉන්න මේ අපි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා ඉන්න අපි බොහොම පින්වන්තයෝ. ඒකින්ද මේ தත්ත්වයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. මම මේ ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්. මේ ශාන්ත ස්වභාවයටපත් වීමේ තියෙන වටිනාකම කොච්චරද කියලා පින්නත් මේ අපිට වැරදිච්ච තැන නිවැරදි කර ගැනීම සඳහා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදියෙන් අපි ලබාගන්නේ හිතේ සතුටක්ද නැද්ද? ඒවා ලැබීමෙන් අපේ సంతානගත ප්‍රීතියක් උපදිනවා. සතුටක් උපදිනවා. එහෙම නේද? ඒ ඒකේ වසඟයට නේද අපි ගිහිල්ලා තියෙන්නේ. දුරකථනයක පැය ගාණක් රැඳිලා ඉන්න හේතු වෙලා තියෙන්නේ. කැමති දේ දිහා බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. කැමති අයත් එක්ක ආශ්‍රය කරන්න වෙලා තියෙන්නේ. කැමති දේවල් එකතු කරන්න වෙලා තියෙන්නේ ලෝකේ. ඒ හැම දෙයකින්ම හිත සතුටු කර ගැනීමේ අරමුණයි. නමුත් මේක මේක හිස් වෙන ස්වභාවය බලන්න. හරි? බයිසිකලයක් ඕනෑ කියලා හිතෙනවා එහෙමනම් තමයි මගේ හිතට සතුට ඇති වෙන්නේ කියලා කෙනෙක් කල්පනා කරනවා. අහවල් જાතියේ වාහනයක් ඕනේ කියලා. මහන්සිලා මහන්සිලා දුක් විඳලා දුක් විඳලා ඒ જાතියේ වාහනයක් ලබා ගන්නවා. දැන් ටික දවසක් ගියා දවස් දෙකක් තුනක් ගියා දැන් මොකද වෙන්නේ? වාහනේ නම් තියෙනවා සතුට සතුට තියෙනවද? ඔය එහෙනම් බලන්න මොකද වෙලා තියෙන්නේ? වාහනේ දැන් තියෙනවා. දැන් සතුට නෑ. එහෙනම් වාහනේද සතුට හදලා තියෙන්නේ? වාහනේ සතුට හැදුවා නම් වාහනේ හින්දා මට හැමදාම සතුට තියෙන්න ඕනේ. නේද? මේ જાතිය ගයක් හදාගත්තොත් තමයි උපරිම සතුටෙන් ඉන්න පුළුවන් කියලා හරියට මහන්සිලා ජීවිතයෙන් භාගයකට වැඩිය වැය කරලා මේ જાතිය ගේ හදාගන්නවා. අන්තිමට ගේ ඇත සතුට නැත. දරුවෙක් නැත්තම් සතුටක් නැත කියලා අහවල් විභාගේ පාස් කරේ නැත්තම් සතුට නැත කියලා නොයේකුත් දැන් ඉතින් ඔක්කොම කියන්න ඕනේ හැම දෙයක්ම ජීවිතේ එහෙමද නැද්ද බලන්න. අහවල් විවාහය සිද්ධ වුණේ නැත්තම් මට සතුටක් නැහැ. මරණය හොඳයි ඊට වැඩිය කියලා මැරෙන්නම යනවා. ආ මැරෙන්නම යන ඉඳ කරලා දෙනවා. ටික දවසයි වටේ පිටේටවත් ඉඳ නැහැ. පාණ්ඩුව. නේද? අන්තිමට විවාහය නම් ඇත විවාහ සාතිකයක් ඇත සතුට එහෙනම් ඒ මොකකින්වත් ඔක්කොම තියෙන්නේ කොහෙද කියලා කල්පනා කරන්න ඕන ඔක්කොම තියෙන්නේ කොහෙද? సంతානය නේද? හිතයි වෙනස් වෙලා තියෙන්නේ. විවාහය එහෙමම තියෙනවා. සාතිකේ තියෙනවනේ එහෙමම. බයිසිකලේ එහෙමම තියෙනවා. ගේ එහෙමම තියෙනවා. නේද? එකතු කරගත්ත ඔක්කොම එහෙමම තියෙනවා. හිත වෙනස් වෙච්ච හින්දා සතුට නෑ ඒවා හින්දා දැන්. මේකෙන් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මොකද්ද? බාහිර වස්තු වලින් නෙවෙයි මේ සතුට කියන එක ඇතුලාන්තයෙන් සිද්ධ වෙන සිද්ධියක්ද නැද්ද? එහෙනම් ඇතුලාන්තය වෙනස් කරොත් සතුට පුදවන්න පුළුවන්. ඇතුලාන්තය වෙනස් කරොත් සතුට පුදවන්න පුළුවන්. මහා චත්තාරීසකාර භාවනාව අපේ ඇතුලාන්තය වෙනස් කරනවා. හරිද? මේ මෙනෙහි කිරීම තුළින් අපේ ඇතුලාන්තය වෙනස් වෙනවා. ඇතුළාන්තය වෙනස් වෙනකොට මේ හිත අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරපු හින්දා බාහිරෙන් මොකුත් ඉල්ලන්නේ නැහැ. බාහිරෙන් මොකුත් ඉල්ලන්නේ නැති වෙනකොට මහා විවේකයක් දැනෙනවා. හරිද? ලොකු බරකින් නිදහස් වෙච්ච බව තේරෙනවා. අපිට වෙලා තියෙන්නේ අපේ පින්වත්නි අපි හොඳට කල්පනා කරන්න මේ මේ ඇත්ත කල්පනා කරන්න ඕනේ. ණයක් අරගෙන පොලී ගෙවනවා වාගේ මේ ජීවිතේ මං කැමති කෙනාව දකින්න යෑම කියන්නේ පොලිය ගෙවෙන එදා දවසේ පොලිය ගෙවනවා වගේ. හරි. එදා දවසේ පොලිය ගෙවුවට පස්සේ ආ අද යන්තම් දැක්කා හරි. හෙටත් ආය පොලිය ගෙවන්න වෙනවද නැද්ද? ඊළඟ දවසේ පොලිය ගෙවන්න වෙනවද නැද්ද? ණය ගත්ත කෙනාට පොලිය ගෙවනවා වාගේ තමයි එකම දේ කණ්ඩ වෙනවා, එකම දේ බලන්න වෙනවා, එකම දේ අහන්න වෙනවා. හැබැයි ණය බරෙන් නිදහස් වෙන්නේ නැහැ. නේද? හම්බෙලා ආපහු හැරිලා එද්දි කතා කරගෙන ඉන්නේ මොකද්ද? හෙට කොයි වෙලාවේද? නේද? අද කාලා ඉවර වෙනකොට කතා කරන්නේ මොකද්ද? හෙට කෑම කොහොමද? නේද? එතකොට ඒ මොකද පොලිය ගෙවන්න තියෙන බව අපි දන්නවා බර තියෙනවා අපිට. හරි? යම්කිසි කෙනෙකුට අදහසක් ආවා නම් මෙන්න මේ ආකාරයට පොලිය ගෙව ගෙව ඉන්න කෙනාට පින්වත්නි ණයෙන් සම්පූර්ණයෙන් නිදහස් වුණා කියලා දැනුණා. කොච්චර සතුටක් උපදිනවද? නේද? ණයෙන් සම්පූර්ණයෙන් නිදහස් වුණා කියලා දැනුනොත් අන්න ඒ වගේ රාගාදී කෙලෙස් ධර්ම නිසාවෙන් නොසන්සුන් වෙ ඉන්න පොලිගෙවග ඉන්න సంతානයකට මේ ලෝකේ කිසිවක් රාගයෙන් අරමුණු කරන්න බැරි බව අරමුණු නොවන තත්යකටපත් වුණොත් ලෝකේ කිසියම්ම කිසි දෙයක එයාට රාගයෙන් ලෝකෙ හිස් වෙනවා හරි රාගයෙන් ලෝකෙ හිස් එයාගේ හිතට රාගයෙන් අරමුණු කරන්න තැනක් නැති වෙනවා. ආන් එතකොට අපේ පින්වත්නි හොයන්න දෙයක් නැති වෙනවා. ලොකු විවේකයක් දැනෙනවා. මොකද අපි ඉන්නේ පොරයක. අපි ඉන්නේ අන් අයත් එක්ක අන් අයට හිමි වෙන දේ මට හිමි නොවි තියනවාද කියලා සැලකිල්ලෙන් ඉන්නේ හැම වෙලේම. අපිට තේරෙන්නේ නැහැ ඒක. අපි හිතන්නේ අපිට යමක් නොලැබෙනකොට වටපිට බලනකොට දැන් අපි හිතමු අපි ආදරයෙන් පොඩ්ඩක් රිදිලා ඉන්නවා කියලා. මට ලැබිලා තියෙන ආදරයෙන් මම රිදිලා ඉන්නවා. රිදිලා ඉන්නකොට වටපිට බලනකොට තේරෙනවා කවුරු හරි දෙන්නේ හොඳට කතා බහ කර කර ඉන්නවා. අපි හිතන්නේ මොකද්ද? අන්න. හැබැයි එතෙන්ට ගිහිල්ලා බලන්න ඕනේ. නේද? එතෙන්ට ගිහිල්ලා බලන්න ඕනේ. මොකද වෙලා තියෙන කියලා අපිට හිතෙන්නේ අනිත් අය හරීම සතුටෙන් ඉන්නවා අපිට ඒ සතුට නෑ කියලා. මේකට හරි ලස්සන උපමා කතාවක් තියෙන එක ටිකක් විහිළු කතාවක් කමක් නැහැ මතක තියාගන්න. ඒක මතක තියාගන්න එක වටිනවා මේ අනිත් අය සතුටෙන් ඉන්නවා කියලා හිතාගෙන අපි හැම වෙලේම ඉන්න එක. ඒ කට්ටියගේ දේවල් හොඳට හොයලා බලනකොට තේරෙනවා වැඩේ කොහොමද කියලා. ඒක මිනිස්සෙගේ අතක් කැඩුනලු. මේක උපමා කතාවක් කියන්නම්කෝ. උපමා කතාවක් කියලා කියමුකෝ. අතක් කැඩිච්ච මිනිස්සයා අත නැන්නේ අත කපලා. නැග්ගා කියනවා ලොකු බිල්ඩින් එකක් උඩට පැනලා මැරෙන්න කියලා. හරි. බලනකොට පැනලා මැරෙන ටික පල්ලෙහා බලනකොට අත් දෙකම නැති මිනිස්සෙන් නටනවලු බොහොම සන්තෝෂයෙන්. හරිද? දැන් අත් දෙකම නැති මිනිස්සයා නටන හින්දා මෙයා බැලුවා අරයා ළඟ මොකක් හරි රහසක් ඇති මේ මම මේ එකතක් නැතුව මැරෙන්න හදනවා අරයා නටන නටින්න අත් දෙකම නැතුව කියලා පල්ලෙහාට ඉක්මනට දුවලා ගිහලා අහලා බලනවා මේ යාළුවා මොකද මේ නට නට ඉන්නේ මේ අත් දෙකම නැතුව මම මේ මැරෙන්න කියලා අර බිල්ලින්නේකුත් නැහැ කියලා. අනේ මිනිස්සේ මම මේ පිට ගහ ගන්න බැරුව දඟලනවා කියලා. <laughs> ඒ වගේ අපිට මේ නටු නට ඉන්න ඒවා දැක්කම හිතෙන්නේ මොකද්ද? පුදුම පුදුම සතුටකින් ඉන්නේ කියලා අපි ඒවා ප්‍රාර්ථනා කර කර දුවන්න හදනවා. හරියට ඇත්ත తত্ত্বය හොයලා බැලුවොත් ඒක මතක තියාගන්න හොඳයි නේද? ඇත්ත తত্ত্বය හොයලා බැලුවොත් ඒ තැන්වල ඊටත් වැඩිය ලොකු දුක් ගොඩාක් ගොඩාක් යන ළඟා වෙන්න යන ඉලක්කය තුල දුක් නැද්ද කියලා හොයන්න ඕනේ. ඔළුව තියෙන මිනිස්සේ ළඟාවෙන් ළඟා කරගන්න හදන ඉලක්කය නුවණ තියෙනවා නම් මම මගේ ජීවිතයේ ළඟා කරගත යුතු ඉලක්කය දුක් නැති ඉලක්කයක් වෙන්න ඕන. දුක් සහිත ඉලක්කයක් ළඟා කරගෙන මොකටද? නේද? ටික දවසකට විතරක් සැප ලබා දෙන ඉලක්කයක් ළඟා කරගෙන මොකටද? ඒ ජීවිතේ නැවත දුකට හේතු වෙන ඉලක්කයකට ගිහිල්ලා මොකටද කියලා නුවණ තියෙන මිනිස්සු කල්පනා කරනවා. හරිද? ගේ නම් මගේ ජීවිත ඉලක්කය. ගෙවල් තියෙන මිනිස්සු ඔක්කොම සන්තෝෂයෙන් ඉන්නවද? දරුවෙක් නම් මගේ මූලික ඉලක්කය. දරුවෝ ඉන්න ඔක්කොම මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නවද? ජනාධිපතිකම නම් මගේ ඉලක්කය. ලොකු එකට යන්කෝ. නේද? ජනාධිපතිවරු ලෝකේ ඉන්න සන්තෝෂයෙන්මද? අන්න එතකොට අපිට මේ ලෝකේ ඇත්ත తත්ත්වය තේරෙනවා. එහෙම ඉහළ එතකොට ඒවා එපා කියලාද කියන්නේ? නෑ. ඒක මගේ දෙවෙනි ඉලක්කය වෙන්න ඕනේ. නේද? ඒක මගේ සාමාන්‍ය ඉලක්කයක් වෙන්න ඕනේ. ඊට වැඩිය එහා ගිය ඉලක්කයකට මම යන්න ඕනේ. දුක් නැති වෙන ඉලක්කයකට. හරිද? හිත ශාන්ත වෙන ඉලක්කයට. ලෝකේ හැම තැනම ලෝකේ හැම තැනම වෙනස් වුණත් ලෝකය කොපමණ ආකාරයේ වෙනසකට භාජනය වුණත් මේකේ දුකක් ඇති නොවන විදිහට මේක හදාගත්තා නම් එයා ජයග්‍රාහකයෙක්ද නැද්ද? නේද? ආන්ගේ ශාන්ත භාවයයි උදා කරගන්න ඕනේ. ඒකාන්ත භාවයටයි භාවනාව. එහෙම එකක් කරන්න පුළුවන් හින්දායි දේශනාවේ තියෙන මේක කරන්න පුළුවන් කියලා. හරි? මේ පංච උපාදානස්කන්ධයේ ඇලී ගලී වාසය කරන තුරු හිත ඒකේ ගැලෙන තුරු හිත ඒකේ ඇලෙන තුරු හිත පංච උපාදානස්කන්ධයේ ගිලෙන තුරු මේක කරන්න පුළුවන්කම නැහැ. පංච උපාදානස්කන්ධයෙන් හිත මුදවා ගන්න ඕනේ. හිත පංච උපාදානස්කන්ධයෙන් මුදවා ගන්නකොට පින්නත් මේ ක්‍රමානුකූලව අපි තුල විවේකය හට ගන්නවා ඒ විවේකයත් එක්ක මොකද වෙන්නේ? ප්‍රීතිය උපදිනවා. ඒ ප්‍රීතියත් එක්ක ඒ අතුලාන්ත විශාල ප්‍රීතියක් උපදිනවා. ඒ ප්‍රීතියත් එක්ක කය සංසිඳෙනවා. හරිද? එතකොට මහා සැපයක් උපදිනවා. ඉතින් මේ මේ දුක් සහිත කයෙන් අත මිදලා මොහොතක් වාසය කරන්න. මේ කයත් එක්ක බලන්න ජීවත් වෙන එක මොනතරම් අර්ධකාරී දෙයක්ද කියලා. මෙයා හැම වෙලේම නලියනවා, හැම වෙලේම කතනවා, හැම වෙලෙම දඟලනවා, හැම වෙලෙම රත් වෙනවා. ඉතින් මේ මේ කයෙහි දැනීම, කාය සංස්කාරය. හින්දා අපි හරියට නලියන්න දඟලන්න වෙහෙතෙන්ද වෙලා පුංචි වැඩිපුර රිදෙන තැනක අපි දී පුටුවක ඉඳ ගන්නවට වැඩිය සැප පුටුවක ඉඳ ගන්න හදන්නේ කයට ඒක දැනෙනවා අඩු හින්දා. කය දැනෙන්නෙම නැති පුටුවක ඉඳ ගන්න තියෙනවනේ. ඉඳගත්තුම කය දැනෙන්නෙම නැහැ. එහෙනම් ඒක ලොකු සැපයක් නේද? ආන්න ඒ වගේ මේ අනුලෝම ශාන්තියෙන් උපදින ශාන්ත ස්වභාවය තුල ප්‍රථම ධානය, ද්විතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය උපදින්න හේතු වෙනවා. පික්ක ධම්ම සුඛ විහරණය කියලා මේ ජීවිතයේ ලැබිය හැකි සැපය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නේව සංඥානා සංඥායතනය දක්වා කොටසට. ඒක මේ ජීවිතයේ ලැබිය හැකි සැපය කියලා. ඉන් මෙහා සැපයක් ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා නැහැ. සත්වයා කය සංසිඳවා ගන්නතුරු සිත සංසිඳවා ගන්නතුරු දුක් විඳිනවාය කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් අපි මේ භාවනාවේ තියෙන වටිනාකම තේරුම් ගන්න ඕනේ. මාව ඇදගෙන යනවා මේ පංච උපාදානස්කන්ධය. මාව ඇදගෙන යනවා. මාව තල්ලු කරගෙන යනවා. අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. අන්න ඒක හින්දා අපි මේ පංච උපාදානස්කන්ධයේ ඔය තියෙන ඇත්ත తত্ত্বය Tamange මනසට වැටහීම සඳහා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අසතෝ ආබාධතෝ පරතෝ ආදී වශයෙන් මේ දේශනා කරලා තියෙන දේශනාවට අනුව අපි ටික ටික ටික ටික ඒ මෙනෙහි කිරීම ආරම්භ කරනවා. අපි අනිත්‍ය ස්වභාවයේදී මේ අනුලෝමික ශාන්තිය ඇති වෙන විදිය ගැන කෙටියෙන් සාකච්ඡා කරා. යම් ප්‍රමාණයකට එතකොට මේකෙන් අත මිදීම නිවනයි කියලා මෙනෙහි කරනකොට සම්මත්ත න්යාමය කියලා සඳහන් කරලා තියෙන මාර්ගසිත පහළ වෙන්න ඒකෙන් අත මිදීම නිවනයි කියලා මෙනෙහි කරන මේ 40 ආකාරයේදීම මේ පංච උපාදානස්කන්ධය gaduwak වැනිය පංච උපාදානස්කන්ධය දැවිලි සහිත, පැවිලි සහිත, කැසීම් සහිත මේ gaduwak වගේ කියලා මෙනෙහි කරනවා මේකෙන් අත මිදීම මේකෙන් අයින් වීම මේකේ Nirodha නැත්තම් නිවන අන්න එහෙම නෙවෙය කියලා මෙනෙහි කරනවා එතකොට පින්වත්නි අපිට මේකෙන් අත මිදෙන්න පුළුවන්කම තියෙනවා නිවන් අරමුණු කරගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ ඒ කරන මෙනෙහි කිරීම වලදී අපි අද දවසේත් කෙටියෙන් අනිත්‍ය ස්වභාවයේ තියෙන ඉතිරි ලක්ෂණයන් කීපයක් එකෙන් මතක් කරනවා අනිත්‍ය ස්වභාවය ගැන අපි බොහෝ දේවල් කතා කරා. ඔයිට කලින් කතා කරලා තියෙනවා ගොඩාක් දේවල්. ඉතින් පංච පාදානස්කන්ධය තේරුම් ගන්න ඕන හැම වෙලේම මේක කරන්න පෙර ආතුව පංච පාදානස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන tikai. රූප කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච මේ අපේ ශරීරය, ශරීරය සහ අන්‍ය ශරීර එතකොට වේදනාව කියලා කියන්නේ මේ ශරීරයේ රූප වලට අයිති නැතුව සිද්ධ වෙන තව දෙයක් වෙනවා. ඒ තමයි සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුප වේදනා වශයෙන් වේදනා හට ගන්නවා තැන් තැන් වල. චක්කු සංපස්සජ, සෝත සංපස්සජ, ගාහන සංපස්සජ, ජීවය සංපස්සජ, කාය සංපස්සජ, මනෝ සංපස්සජ වේදනා හට ගන්නවා. ඉතින් ඒවා සමහරලාට සැප, සමහරලාට දුක්, සමහරලාට සැපත් නැති, දුකත් නැති ස්වභාවයක් තියෙන ඒවා. ඊළඟට ඒ දෙකටම අයිති නැති ඒ දෙකටම අයිති නැති සංඥා කියලා කියන්නේ අපේ ළඟ සිද්ධ වෙන ක්‍රියාවලියක් සංඥාව කියලා කියන්නේ. මෙතන තියෙන මේ මල් පොකුර දැක්කම මල් කියලා හඳුන ගන්නවා. මෙතන තියෙන මේ දැහැත් දැක්කම බුලත් කියලා හඳුන ගන්නවා. මේ එක එක දේවල් පින්නත් අපේ අපේ සිත හඳුනා ගන්න ස්වභාවය තියෙනවා. අන්නේ හඳුනා ගැනීමේ සිද්ධියට කියනවා සංඥාව කියලා. අම්මා කියනකොට අම්මාව හඳුන ගන්නවා. එතකොට ඒ අඳුනා ගැනීම නෙවෙයි අම්මා කියනකොට අම්මා කෙරෙහි ආදරයක් ඇති වෙනවා ප්‍රියභාවයක් ඇති වෙනවා අප්‍රියභාවයක් ඇති වෙනවා සමහර වස්තුන් දකිද්දී නේද අන්න ඒ ප්‍රියභාවය අප්‍රියභාවය ඍජුභාවය කෑදරභාවය ආදි වශයෙන් අපේ හිතේ ඇති වෙන සැකසීම් වලට කියනවා සංස්කාරය කියලා වේදනා සංඥා ඇරෙන්න අනිකුත් සියලු චෛතසික ධර්මයන් ටික වැටෙන්නේ මෙන්න මේ සංස්කාර ගොන්නටයි එතකොට ඊළඟට ඇසේ ඇතිවෙන පෙනීමේ දැනීම දැනීම මාත්‍රය කනේ ඇතිවෙන ඇසීමේ දැනීම මාත්‍රය නාසයේ දිවේ ශරීරයේ ඇතිවෙන දැනීම මාත්‍රය චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාහන විඤ්ඤාණ ජීව විඤ්ඤාණ කාය විඤ්ඤාණ කියලා කියන්නේ ඔන්න ඔය විඤ්ඤාණ කොටසට අයිති වෙන ටික. ඉතින් ඔය පහ ඇරෙන්න අපේ ජීවිතයේ මොකවත් නැහැ වෙන. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන හැරෙන්න අපේ මේ ශරීරය ආශ්‍රය කරගෙන වෙන මොකවත් නැහැ. හරිද? පුළුවන් නම් හොයන්න. එතකොට මේ සතිපට්ඨානය කියන්නේ මේ සත්තාලිසාකාර භාවනාව කියන්නේ ඔය හැම දෙයකදීම මේ පංචපාදානස්කන්ධය යථාභූත ස්වરૂපේ නම් මේ කතා කරන්නේ කවුරු ගැනද? අපේ ඇත්ත తත්වය ගැන. මගේ ඇත්ත తত্ত্বය දන්නේ නැතුව මං ජීවත් වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මට මගේ ඇත්ත తত্ত্বය හොයාගෙන ජීවත් වෙනවා කියලා විධානයක් නියම කරලා තිනවා. ඔහේ ජීවත් වෙනවා ඔහේගේ ඇත්ත తত্ত্বය දැනගෙන. නේද? එච්චරයි. ඉතින් මම මං ගැන හොයන්නේ නැතුව මං අනුන් ගැන විතරක් හොයලා හරියනවද? අනුන් ගැන හොයන්නේ හොයන්න ගත්තාම ඉවරක් නැතුව අහු මුළු අලගිය මුලගිය දැන් ඔක්කොම හොයනවනේ. හොයන්න ගත්තාම. ඉතින් නුවණ තියෙන මනුස්සයා අනුන් ගැන හැවිලා පැත්තකින් තියෙනවා. තමන් ගැන හොයනවා. මොකද්ද මේ මෙතන වෙන්නේ? මෙතන වෙන්නේ මොකද්ද කියලා ගවේෂණය කරන්න ඕනේ. පර්යේෂණය කරන්න ඕනේ. නේද? හැම දෙයක් ගැනම හැම තැනම මොකද කරන්නේ? රිසර්ච් රිසර්ච් රිසර්ච් නේද? එහෙනම් ඉස්ලාම අපි නේද මේ රිසර්ච් එක කරන්න ඕන මොකක් ගැනද? තමන්ගේ ජීවිතය ගැන. මොකාටද මම මේ අහුවෙලා තියෙන්නේ? කවුද මේ පාලනය කරන්නේ? මොකද්ද මේ වෙන්නේ? හ්ම් මේක මොකක්ද මේ මෙතන සිද්ධ වෙන සිද්ධිය? මේකට හේතු මොනවද? ඇයි අපි අපි ගැන හොයන්නේ නැත්තේ? අන්න ඒක හොයාගන්න ඕනේ. එහෙනම් පංච උපාදානස්කන්ධයෙන් තොර කිසි දෙයක් නැත. මෙන්න මේ පංච උපාදානස්කන්ධය අපි ටික ටික ටික ටික වටහා ගන්න නොහැකිනම් හරිද? නොහැකිනම් අන්න ඒ දැනත්තාට මේ ආකාරයට දුක්ඛානුපස්සන ආදී වඩනකොට ඒක වැටහෙන ස්වභාවයට එනවා. වැටහෙන ස්වභාවයට එනවා. ඇයි ඒ වැටෙන ස්වභාවයට එන්නේ? මේ අනුපස්සනාව කරනකොට පින්නත් මොකද වෙන්නේ? ඒ තනත්තාට ටික ටික ටික ටික අර තින විෂම වූ ලෝභයන් අයින් වෙලා යනවා. හරි? විෂම වූ දේශයන් අයින් වෙලා යනවා. විෂම වූ මෝහයන් අයින් වෙනවා. එතකොට හිතේ තියෙන නොසන්සුන් බව අඩු වෙනවා. හිතේ ශාන්තභාවය ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න ඇති වෙන්න ඇත්ත తත්වයේ ටික ටික වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක හින්දා මේ ආකාරයට කරන මෙනෙහි කිරීම කරන්න පටන් ගන්න ඕනේ. හ්ම්. ඉතින් අනිත්‍ය මෙනෙහි කිරීම ආරම්භ කළ යුත්තේ ඔය එකපාරටම පංච පාදානස්කන්ධේ නෙවෙයි. ඒක එකපාරටම කරන්න අමාරුයි. හ්ම්. මම මේ අත්තන්ගෙන් මෙන්න මෙහෙම අහන්නම්. මම ප්‍රිය උපදවන කෙනෙක් අද මේ ධර්ම දේශනාව ඉවර වෙනකොට ආරච්චි වෙන්න පුළුවන්ද බැයිද මැරෙන්න මැරිලා ඉන්නවා කියලා. පුළුවන් බෑද? හෙට උදේ වෙනකොට මම බොහෝ ප්‍රිය උපදවන කෙනෙක් මැරෙන්න පුළුවන් බෑද? මැරෙන්න පුළුවන්. මැරෙන්න පුළුවන් කියලා අපි මං කියනකොට මාත් එක්කම කරට කර කියනවා. කිව්වට පින්නත්නි ඇතුලේ තියෙන අදහස මොකක්ද? ඇතුලේ තියෙන සංඥාව මොකක්ද? නෑ ඒක නම් වෙන්නේ නෑ ඒක නම් වෙන්නේ නෑ කියලා. නෑ ඒක නම් වෙන්නේ නෑ විතරක් නෙමෙයි වෙන්න දෙන්නේ නෑ වෙන්න දෙන්නේ නෑ නේද නමුත් මේ අයම කියනවා ඒක වෙන්න පුළුවන් කියලා එහෙනම් මට හරියට රාජකාරියක් තියෙනවා මට කරන්න රාජකාරියක් තියෙනවා මම ශාන්ත නැත් ඒකයි මමම කියනවා ඒක වෙන්න පුළුවන් කියලා නමුත් මගේ අදහසක් තියෙනවා ඒක වෙන්නේ නෑ කියලා වෙන්න දෙන්නේ නෑ කියලා මං මෙහෙම අහන්නම් ඊට වැඩි සාධාරණ දෙයක් අද හැන්දෑව වෙනකොට මේ ඇත්තන්ට ලැබිලා තියෙන අන් කෙනෙකුගෙන් ලැබිලා තියෙන ප්‍රබල ආදරයක් තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අයින් වෙන්න පුළුවන් අද හැන්දෑව වෙනකොට කිව්වොත් මොකද කියන්නේ? ඒක වෙන්න පුළුවන්ද බැයිද? ආ වෙන්න පුළුවන්ද බැයිද? එක්ක කේලම් කියලා බිඳවීමක් හරි නැත්නම් වෙන දෙයක් හින්දා ඒ තැනත්තන්ගේ හිත වෙනස් වෙලා හරි එක්ක එයා මැරිලා හරි හරිද? අද හැන්දෑවෙද්දී ඒක වෙන්න දින ඉඩ කඩක් තියනවද නැද්ද? ආදරේ අහිමි වෙන්න දින ඉඩ කඩක් තියනවද නැද්ද? ඒක කියනකොට ඒ වුණාට මොකද හිත කිව්වේ? වෙන්නෙත් නෑ වෙන්න දෙන්නෙත් නෑ නේද වෙන්නෙත් නෑ වෙන්න දෙන්නෙත් නෑ කියලා කළු ගලේ ඔළුව ගහගත්තා වාගේ සමහර ඇත්තන්ට ජීවිතේට වෙනස් වෙන්නේ නැති වෙයි කියලා හිතපු අය එර ජීවිත කාලයේදීම අසාමාන්‍ය වෙනස්කම් පෙන්වනවද නැද්ද? අසාමාන්‍ය වෙනස්කම් පෙන්වන්න ඉස්සලා ආදරෙන් ඉන්න කාලේ මම ඔහේ ඉඳන් මැරෙනවා කිව්වොත් එහෙම ඒ පැත්තෙන් ලොකු ආදරයක් උපදිනවා. අපේ විසුද මන් දන්නවා මැරෙනවා කියලා ඒක තමයි මං කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා අනිත් පැත්තෙන් ලොකු ආදරයක් උපදිනවා. හැබැයි අර අසාමාන්‍ය වෙනස්කම උනාට පස්සේ එහා පැත්තේ අපි මේ පැත්තෙන් නම් කියනවා මම මැරෙනවා කියලා. එතකොට මේ පැත්තෙන් මොකද කියන්නේ? ඉතින් මැරෙනවා. <laughs> ඉතින් මැරෙනවා කියලා. ඒක තමයි ලක්ෂණය. ඒක තමයි ස්වභාවය. නේද? ඒක වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මෙන්න මේ ඇයි ඒවා ප්‍රත්‍යයෙන් හටගන්න ඒවා. සංස්කාරය ගැන මෙනෙහි කරපු කෙනාට ඔය ආදරේ රහස අහුවෙනවා. හරි. ආදරේ කියන්නේ මොකද්ද? හේතු නිසා හටගන්න දෙයක්. අම්මා කෙරෙහි දරුවාට පොඩි කාලේ කොච්චර ආදරේ තිබුණත් ටික ටික අම්මා කෙරෙහි තියෙන ආදරය සංගීතයට යනකොට, ක්‍රීඩාවට යනකොට, වෙනත් දේවල් වලට යනකොට විවාහ වෙන කාලය එනකොට ඒ ආදරය අඩු වෙන්නේ වෙනත් පැත්තකින් හේතු එන හින්දා නේද? ඉතින් අම්මා දත් පිටි ගෑවට හරියන්නේ නැහැ. අම්මා දැනගන්න ඕනේ අතහරින්න. නේද? මම මේ ලෝකෙට දානයක් දුන්නා කියලා අතහරින්න දැනගන්න ඕනේ. ඒක තමයි ස්වභාවය. ඒ ස්වභාවය දන්න අම්මාවරු නේද ශාන්තව ඉන්නවා. පුතා වෙනස් වුණා කියලා මැරෙන්න හදන්නේ නැහැ. අනිත් කට්ටියට අවුරුදු 70ක් යනකනුත් චූටි පුතා. ඒ පුතාට අවුරුදු 70යි අම්මට අවුරුදු 90යි තාම කියන්නේ නේද? සූරතලේටනේ ඔය කරන්න ඔය නේද? පොඩිකමට. ඉතින් ඒ ඇත්ත පේන්නෙම නැහැ. ඒකද පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය ස්වභාවය අපි ඔන්න ඔය විදිහට මෙනෙහි කරන්න ඕනේ. ඒන්නේ මෙනෙහි නොකරපු හින්දා අපිට ඒ ගැන බලාපොරොත්තු තියන එක වෙන්නේ නැහැ, වෙන්න දෙන්නේ නැහැ කියලා. ආන් එකින්ද අපිට අපිට ශාන්ත භාවයක් නැහැ. හරිද? පංච උපාදානස්කන්ධය අරගෙන වෙන් වෙන් වශයෙන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන කෙනාට ඔන්න ඔය හිතේ ඇති වෙන බලාපොරොත්තුව නැති වෙනවා. ඒක වෙන්න පුළුවන්. අර හැඟීමයි වචනේ එකක් වෙනවා. හරියට මෙන්න මේ වගේ. තනාග තියෙන පිනිබිදක් මම පෙන්නලා දැන් මේ බුලත් කොලයක් අගට පිනිබිදක් තියලා මම උස්සලා පෙන්නනවා. මේක වැටෙන්න පුළුවන් තාම පොඩ්ඩකින්. ආ ඒතර මෙයා කියන ඔව් ඒක වැටෙන්න පුළුවන්. ආන් ඒක වැටෙන්න පුළුවන් කියනකොට ඒ ගැන තියෙන හැඟීමයි වචනයයි දෙකම එකද නැද්ද? නෑ නෑ ඒක වැටෙන්නේ නෑ. ඒ වුණාට ඒක වැටෙන්නෙත් නෑ මම වැටෙන්න දෙන්නෙත් නෑ කියලා හිතනවද? නෑ. ඇයි ඒ හිතෙන්නේ නැත්තේ? නේද? දේ දුන්නක් පායලා තිනවා ලස්සනට. මං කියනවා තව පොඩ්ඩකින් ওই දේ දුන්න නැති වෙන්න පුළුවන්. එතකොට අපිට අදහසක් එනවාද? නෑ නෑ ඒක නැති වෙන්නෙත් නෑ නැති වෙන්න දෙන්නෙත් නෑ. නෑ එහෙම එකක් නෑ. ඇයි ඒක ගැන හරියටම අපි දන්නේ හින්දා. පංච පාදානස්කන්ධය ගැන හරියටම අපි දන්නවනම් අන්න ඒ දන්න කෙනාට පින්වත්නි ඒක වෙන්න පුළුවන් කියන වචනයයි හැඟීමයි දෙකම එකක් වෙනවා. හරිද? දැන් කියනවා වෙන්න පුළුවන් අනිත්‍යයි අනිත්‍යයි කියන ඒ වුණාට යටින් තියෙන්නේ නিত্য සංඥා, නিত্য සංඥා තියෙනවා. මොහතකට නিত্য සංඥාව තිබේද? නিত্য සංඥාව මේ පංච උපාදානස්කන්ධය ගැන තිබේද? අන්නේ තැනත්තාට කිසිම විදියකින් අනුලෝම ශාන්තිය නූපදින බව බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හරිද? අනුලෝම ශාන්තිය නූපදින බව සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අනුලෝම ශාන්තිය විතරක් නෙවෙයි අනුලෝම ශාන්තිය නූපදිනවා නම් සම්මත්ත නියාමය කියන මාර්ගසිත උපදින්නේ නැති බව දේශනා කරලා තියෙනවා. හරිද? මේ සූත්‍රයේ මම ඊයේ ඒක පැහැදිලි කරා. එහෙනම් එහෙනම් අපිට මේක නේද? මෙනෙහි කිරීම කරලා අපේ හිත අනිත්‍ය ස්වභාවය හැම නිමේෂයකම තමන්ගේ හිතෙන් නැගෙන විදිහට. ඉතින් ඉන්නතෝ මෙනෙහි කරන්න ඕන අපි ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරනවා. අවුරුදු ගණන් වලට බෙදලා මෙනෙහි කරනවා. ගිය අවුරුද්ද තිබ්බ දේ මේ අවුරුද්ද නෑ කියලා එහෙම මෙනෙහි කරනවා. ඊට පස්සේ මාසෙන් මාසෙට මෙනෙහි කරනවා. ගිය මාසෙ තිබ්බ දේ දැන් නෑ. මේ විදිහට මෙනෙහි කරනවා. සතියෙන් සතිය වෙනස් වෙන හැටි මෙනෙහි කරනවා. හැමදේම වෙනස් වෙලා සම්පූර්ණයෙන් වෙනස් වෙන හැටි මෙනෙහි කරනවා. පිළිගන්න අපේ හිත පිළිගන්න තුරු හ්ම් ගිය සතියේ තිබ්බ දේවල් නෙමෙයි මේ සතියේ තියෙන්නේ කියලා පිළිගන්න තුරු මෙනෙහි කරනවා. ඊට පස්සේ දවසෙන් දවස වෙනස් වීම මෙනෙහි කරනවා. පැයෙන් පැය වෙනස් වීම මෙනෙහි කරනවා. තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් පංච උපාදානස්කන්ධය අරගෙන. හරිද? මේ විදිහට මොහොතින් මොහොත වෙනස් වෙන බව දැනෙන තුරු තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් අනිත්‍ය ස්වභාවය වෙනස් වෙන ස්වභාවය මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරපුවාම අපිට අතීත අත්දැකීම වර්තමානය අනාගතයේ සිද්ධ වෙන සිද්ධි ටික අනිත්‍ය ස්වභාවයයි කියලා අදහසක් අර වචනේ විතරක් නෙවෙයි හැඟීමෙන්ම දැනෙනවා වෙනස් වෙනවා මේ හැම දෙයක්ම කියලා. ආන්ගේ වෙනස් වෙන දේ තුල අපේ හිත බැඳෙන්නේ නැහැ. ආන්ගේ වෙනස් වෙන දේ තුල අපේ හිත වෙනස් වීම දැනගෙන වෙනස් වෙන බව දැනගෙන ජීවත් වෙන හැම නිමේෂයකම. ඒකත් එක්ක අධිකතර වූ බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. නොසන්සුන් වෙන්නේ නැහැ. අන්නේ නොසන්සුන් භාවය ඇති වෙන්නේ නැතුව ඉතින් හොඳට ජීවත් වෙනවා. දන්නවා. හැමදේම වෙනස් වෙන බව හොඳට දන්නවා. ඉතින් එන්න ඒ සඳහා අවශ්‍ය කරන පෙළ ගැහිම සිද්ධ කරගන්න ඕන. ඒකින්ද අනිච්චතෝ ආකාරයට මේ පංච පාදානස්කන්ධය මෙනෙහි කරලා අපිට මේ පංච පාදානස්කන්ධයෙන් අත මිදෙන්න පුළුවන්කම තියෙනවා. හරි ඉතින් අද සම්පූර්ණ විස්තරයක් අපි සිද්ධ කරේ. දැන් අපි මෙතනින් එහාට එකින් එක කියන දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඨතෝ ආදී වශයෙන් එකින් එක ටික ටික සාකච්ඡා කරගෙන යනවා. අද දවසේ අපි මේ පිළිබඳව අද දවසේ ඊයේ දවසේ භාවිතා කරේ මෙච්චර විස්තර කරන්න වෙන්නේ නැහැ හැම එකක්ම මූලික විස්තර කිරීම වලදී මේ වගේ විස්තර කරන්න සිද්ධ වෙනවා. ඉතින් අද දවසේත් අපි මේ ධර්ම දේශනාව මේ අත්තන්ට ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියේ වාසය කරන පිරිස. ඒ අයගේ දායකත්වයෙන් නිවෙස් වලට වෙලා ධර්මයේ ශ්‍රවණය කරපු අයට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ලොකු අවස්ථාවක් ලැබෙන මුළු ලෝකවාසී ලංකාවාසී බෞද්ධයන්ගේ සිත්සතන් වලට ධර්මය අරගෙන යන්න මේ මැදිරියේ වාසය කරන පිරිස පින්වන්ත පිරිස විශාල දායකත්වයක් ලබා දුන්නා. ඉතින් ඒත් බොහෝම විශාල පිනක් සිද්ධ කරගත්තා. අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු